අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියෝනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න බින්වත්නි අපි අදත් පුරුදු පරිදි ධර්ම සාකච්ඡාවකට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි තරංගගෙන් ඉල්ලා හිටමු. ස්වාමීන් වහන්සේ අද දින කමඨහන් ගැටළු වශයෙන් ගැටළු 10ක් තියෙනවා ධර්මදේශනා ආශ්‍රිත ප්‍රශ්න එකක් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මීට පෙර එක් වතාවක් මෙවැනි වැඩමුළුවකට සහභාගී වී ඇත පර්යංකයේදී හිඳගෙන සිටිනා ඉරියව්ව දෙස බලනා විටම වේගයක් කැරකී කැරකී තිබී ඉහළට ඇදෙනවා පෙනේ පොඩි වේලාවකින් එක තැන නතර වී වේගය සියුම් වේ ඉන්පසු හෙමින් සීරුවේ හිස පහලට තල්ලු වෙන බව දැනි ඉන්පසු කිසිවක් නොදැනී ගියේය. නිින්ද යෑමක්ද මොකක්ද කියා වටහා ගැනීමට බැරි වුණා. එකපාරටම ගැසී හිරු එළිය වැනි ආලෝකයක් පැතිරී තිබෙනවා දැක එය නැතිවේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ කිහිප විටක්ම මෙසේ සිදු වුණත් සිදු වූ කිසිවක් නොතේරුණ නිසා තව තවත් අරමුණට ලං වී බලා සිටීමට උත්සාහ කළා. ඉන්පසු හිමින් සීරුවේ හිස පහළට තල්ලු වෙනවා දැනුණා. මදක් නතර වී නැවත හිමින් සීරුවේ ගැසී ගැසී හිස එසවෙන බවත් සතියෙන් බලා සිටීමට හැකි වුණා. පොඩි වේලාවකින් නැවතත් පෙරසේම හිස පහත් වුණා. ගැසී ගැසී එසවෙනවා දැනුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පැය අවසන් වනතුරුම මෙසේ සිදුවන ක්‍රියාව දෙස සතියෙන් හොඳින් බලා සිටියා. සක්මනේදී ඇවිදින බව සතියෙන් හොඳින් බලා සිටියා. ටික වේලාවකින් තද නිදිමත ස්වභාවයක් දැනුණත් දිගටම සක්මන් කළා. වේගය මදක් අඩු වුණා. ටික වේලාවකින් වමට දකුණට පැද්දෙන්න ගත්තා. තවත් ටික වේලාවකින් ඉදිරියටත් තල්ලු වෙන බව දැනුණා. තවත් ටික වේලාවකින් පැද්දෙන ස්වභාවය නැති වී කැරකෙන ස්වභාවයකින් ස්වභාවයක් ඉදිරියට තල්ලු වෙන ස්වභාවයක් දැනෙමින් දිගටම සක්මන් කළා. ඉදිරියට යෑම අපහසු වුවත් සතියට නම් පහසු බවක් හිතට දැනුණා. තවත් ටික වේලාවකින් পায় එසවෙන්න හදනවා මෙන් ස්වභාවයකුත් දැනුණා. කැරකෙන ස්වභාවයත් ඉදිරියට තල්ලු වෙන ස්වභාවයත් පා එසවෙන ස්වභාවයත් වරහන් ඇතුලේ පාවෙන්න වාගේ දැනෙමින් පැය අවසන් වනතුරු සක්මන් කළා. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවශ්‍ය උපදේශයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අනෙකුත් අවස්ථාවලදීද බොහෝ විට සතිය පවතී. ඔබ වහන්සේට මේ භවයේම සසර දුක් ඔබ වහන්සේ මේ භවයේම සසර දුකින් මිදේවා. තෙරුවන් සරණයි. ඔය මේකේ තියෙන කාරණා දෙකක්ම ඉස්මතු කරලා පෙන්නුවොත් ආධුනිකයෙකුට විශ්වාසය ඇති කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පසුබාහනතු මේකම නැවත නැවත කරනකොට වෙනදී මොකද්ද කියලා ටික වේලාගෙ පේන්න පටන් ගන්නවා. ඒක කරන්න බෑ හුඟක් ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ඒකට දෙක තමයි ඒ වෙලාවේදී හැරමිටියක් වගේ මූල කර්මස්ථානයක් තියෙන්න ඕනේ. ඒකට මූල කර්මස්ථාන උන්දුවට තහවුරු කරගෙන ස්ථාපිත කරගෙන ඒකයි සතිපට්ඨාන කියන්නේ ඒකයි. එතකොට මොනවා වුණත් මේ මොන පෙරලිය වුණත් මූල කර්මස්ථානේ පේන තරම් දුර තියෙනකොට විශ්වාසයක් ඇති වෙනවා. ඒ ක්‍රම දෙකම මේ කෙනාට උදව් වෙලා තියෙනවා. නමුත් මූල පරියන්කේ මූල කර්මස්ථානේ මොකද්ද කියලා লীලවත් නැහැ. විස්තර නැහැ. මම මේ වෙනකොට මූල කර්මත්තන්නේ බැලුවයි කියලා කියන එක හොඳයි. එතම තහගෙන ඉන අපිටත් සතුටක් ඇති වෙනවා. මෙන්න මේකයි මූල කර්මත්තානේ. මම ඒක මෙහෙමයි දැක්කේ කියන විස්තර ටික එනවනම් ඒකේ මූල කර්මත්තාන කරන ගෞරවයක්. ඒක නොකලොත් ලොකු සාහිත්‍ය වචනේ කියන මූල කර්මත්තාන්ට අනදර කරනවා. ආදර කළ යුතුව ගෞරව කළ යුතුව තිබේදී ඒක නිකන් නම විතරක් කියලා පැත්තකට දානවා. එහෙම කරන්නේ නැතුව එක එක විවිධ විපිරියාස කරනවා. මොනවද කියන්නේ? අනිත්‍ය ලක්ෂණ පෙන්වනවා. ඇතුව නැති වෙන යන ලක්ෂණ පෙන්වනවා. විපරිණාම පෙන්වන්නේ පෙන්වනකොට හිත කොහොමද කලබල වෙනවා. කලබල නොවීමට හැරමිටියක් ආයේ තමයි මූල කර්මස්ථානේ උදව් වෙන්නේ. ඉතින් ඒක නිසා මූල කර්මස්ථාන ගෞරව කරන්න කියනවා. ආදර කරන්න කියනවා. එහෙම නැත්නම් ওই මොන දේ වුණත් ටිකක් කල් වුණාට පස්සේ තමයි මේකේ වග විභාගේ තේරෙන නිසා ජීවිත අපේක්ෂාවකින් තොරව කාය අපේක්ෂාවකින් තොරව දිගට යන්නේකත් ඔකට උත්තරයක්. ඉතින් ඕක ඉස්සරහට එනකොට එනකොට දෙකම ලාභෙට හිටනවා තාන්න. මුලදී නම් හිතන්නේ අපහසුවට. මූල කර්මත්තන ඉච්චරලා ඉතින් අල්ලන්නෙත් නැහැ. මේ දෙක තුනක් හැලෙනකොට හැල හැප්පෙනකොට යන්නත් දරුව යනවා. නමුත් එකක් දෙයක් වෙලා අත්දැකීමම Tamanට දිරව ගන්න පුළුවන් වෙනකොට තේනවා ඔක්කොම නිකන් බොරු මේ සායම් බොරු ටිකක් විතරයි ඔය කරන්නේ. එහා පැත්තට ගියාට පස්සේ පේනවා මේක නිකන් මේ ජීවිත ආසාව නිසා කාය ආසාව නිසා වැනුණට මොනක්වත් වෙන්නේ නැහැ. මේක හරහා යන්න ඕනේ කියලා. ඉතින් ඒක ලොකු විශ්වාසයක් ඔය අපි දන්න සාමාන්‍ය ශ්‍රද්ධාවට වැඩිය ලොකු ශ්‍රද්ධාවක්. ඉතින් ඒක එන්ඩයි ඔය ලෑස්ති කරන්න. ඒක නිසා ඔය දෙකම තියාගන්න. මූල කර්මස්ථානේ හොඳට තහවුරු කරගන්න. ඕනේ ඕනේ වෙලාවක පාවිච්චි කරන්න. ඕනේ දෙයක් වුණාට සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි කියලා නැත්නම් සුභ සිද්ධිය පිණිසයි කියලා විශ්වාසය ඇති කරගෙන ඉදිරියට යන්න කියලා කියන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව සියුම් ස්වභාවයටපත් වූ පසු මම එහි පූර්වාංගමය විමසුවෙමි. එය සිදුවන්නේ පෙනහැල්ල නිසාම බව වැටහුණි. යම් න්‍යාම ධර්මයක් හේතුවෙන් පිම්බෙන ස්වභාවය ඇති පෙනහළු નિરાයාසයෙන් හැකිලෙන විට වායෝ ධාතුව පිටව යයි. එයම නැවත පිම්බෙන විට වායෝ ධාතුව ප්‍රකට සතර භූත ධර්ම එළියට එයි. કෘතිම ශ්වසනයේදී භාවිතා කරන රබර්මය බෝලය උපමාවට ගත හැක. නොයසේනම් රබර් බෝලයක් සියුම් තුඩකින් විද සිදුරු කර මිරිකූ විට හුලං එළියට එයි. නැවත එම සිදුරේම ආධාරයෙන් සුළඟ එයට නැවත වදී. ගෞරවනීය ස්වාමින් වහන්ස සුදුසු උපදේශයක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ජෛව විද්‍යාත්මකව බැලුවොත් පුම්බණේකයි චේතනාපූර්වක කරන්නේ හැකිලෙන එක මාංශපේශ වලින් සිද්ධ වෙනවා. උදර ප්‍රාචාරය ප්‍රාචීර උඩට වෙලා තිබුණක පල්ලෙහාට අදිනවා. අදිනකොට පිනාල ඇතුලේ තියෙන පරිමාව වැඩි වෙලා වාතය ඇදලා ගන්න. ඊට පස්සේ ආයේ උදර ප්‍රාචීරයේ උඩට යන එක ස්වභාවයෙන් සිද්ධ වෙනවා. භාවනා කරනකොට පේන්නේ පිට කරන එක ආයාසයෙන් කරනවා ඇතුල් වෙන එක ඉබේ සිද්ධ වෙනවා වගේ කියලා මේක අපි හිතන දේ නෙවෙයි සිද්ධ වෙන්නේ පොතේ තියෙන එකක් නෙවෙයි සිද්ධ වෙන්නේ ඒ නිසා ඒ දෙකම වෙන්න පුළුවන් ආයසෙන් හුස්ම ගන්නවා ඉබේ හුස්ම පිට වෙනවා. නැත්නම් ආයතදී ඉබේ හුස්ම ආයසෙන් හුස්ම පිට කරනවා ඉබේ හුස්ම ගෑනවා. ඉතින් මේ වතන එක එක ආකාර සටහන් මාරු වෙනවා. ඒ නිසා හොඳට බැලුවොත් හුස්ම ඇතුළේම ලෝකයක්ම තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාස ඇතුළේ සම්පූර්ණ ලෝකයක් තියෙනවා. චේතනා චේතන يعني සංස්කාර ස්කන්ධේ වේදනා වර්ධන නංවන වායෝ පොට්ටබ ධාතුව ඊට පස්සේ මේ ආශ්වාස ප්‍රශ්වාස වෙන් කළඳව ගන්න විඥානේ ඔක්කොම සෙල්ලම් ටික තියෙන නිසා ඒක පොඩ්ඩක් විසිතුරු කරලා බලන්න ලොක් කරලා කන්නාඩි දාලා බලන කන්නාඩිකට දාලා බලන්න පතුරු ගහලා බලන්න විච්ඡේදනය කරලා බලන්න බලන්න බලන්න බලන්න බලන්න සතිය පුදුම ආරක්ෂාවකින් ඇතුළට නැමෙනවා ඒ දේවල් වෙනකොට පිට හින ගැහුවත් සද්ද ඇහුණත් ඉතිවිලි මොකක්වත් තේරෙන්නේ නැහැ මොකද ඒ තරම් හිත අරමුණට නිමග්න වෙනවා. එතකොට වාසි දෙකයි. එකක් තමයි බාහිර කරදර කරදරයක් වෙන්නේ දෙක අරමුණේ නොදැක්ක ආරම්භයේ පේන්න පටන් ගන්නවා. නැත්නම් විස්තර පේන්න පටන් ගන්නවා. නැත්නම් පූර්වංගමේ පේන්න පටන් ගන්නවා. එතකොට අපි කොහෙදෝ ගමනක් යනවා. ඒකට කියනවා ඇතුළතට යනවා කියන. ඉන්සයිඩ් කියලා කියනවා. ඒක තමයි වෙන්න දෙන්නේ නැති ලෝකේ. අපි හැම වෙලාවෙම පිටට යන්නේ. මේකේම නෙවෙයි. ගත් එක දිගේ ඇතුළට නැමිනවා. ඒ ඇතුළට නැමෙන මාර්ගයට විද්‍යුහුරුමයි ඒ ක්‍රමයක්. විද්‍යානුකූලමයි. නමුත් විද්‍යාව හොයන්නේ බාහිරේ මේ බුදුහමතෝ පෙන්වන විද්‍යාව ඇතුළට යනකොට ඒකට කවුරක්වත් නැහැ අභියෝග කරන්න. කාටවත් කියන්න බෑ මේක බොරු කියලා. මොකද අපි ලක්ෂ කෝටි වාරයක් කරලා නිසා අන්තිමට අපි විශ්වාසය එනකොට බුදුහාන කකුල් දෙක ගාව තමයි ඉන්නේ. වටේ කරකිලා කරකිලා විශ්වාසය එනකොට බුදුන්සේ දේශනා කරපු තැනක ඉන්නේ. නිසා ඉස්සල්ලා එච්චරම තහවුරු භාවයක් ලැබෙන්නේ නැහැ. නැවත කරගෙන කරගෙන යනකොට තේරෙනවා මේ ආස්වාස් ප්‍රසවාසයේ බැලුවත් බාහිර අන්තරීක්ෂයේ බැලුවත් දෙකම එකයි. මේක ඉවරයක් කරන්න පුළුවන්. ඒ නිසා මේක බලලා ඉවර කරමු. එතකොට අපිට බාහිර ලෝකේ දැක්කත්ත වෙනවා. ඒ නිසා ඔය යන පාරේ තවත් උත්සන්නව ආසන්නව විසිතුරුව පතුරු ගහලා විචේතනය කරලා බලන්න හැමදාම හම්බ වෙන්නේ. හම්බ වෙච්ච වෙලාවේ මේ ටික කරගන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්ස මා මෙවර පැමිණි පසු තුන්වෙනි වරට කමඨහන් සුද්ධ කර ගැනීම සඳහා ලියමි. සක්මන් භාවනාව මා ලනුපැදුරේ ඊයේ සවස සක්මන් භාවනාවේ යෙදුණෙමි. පාදයේ ඔසවන තබන බව සිහියෙන් යුතුව පියවර 30ක් පමණ ගෙන ගිය අතර පසුව පාද පතුල පොළව මත ගැටෙන බව පමණක් පෙරසේම දැනුනි. ඉන්පසුව පොළව මත පාද පතුල ගැටෙන බව සිහියෙන් යුතුව සක්මන් කරන විට වම් පාදයේ මාපට ඇඟිල්ල ඇඟිල්ලෙන් ටික් ටික් යන හඬක් නැගෙන්නට විය. මෙසේ පියවර 20ක් පමණ ගමන් කරන විට දකුණු පාදයේ කෙන්ඩාවල මාංශ පේශීන් තදවන බවත් වම් පාදයේ දන හිසෙන් පහළ කොටස ඇදව පොළව මත ගැටෙන බවත් දැනුනි. කොඳුයට පෙළට දැඩි වේදනාවක් දැනුනි. එය දරාගත නොහැකි තරමින්ය. නමුත් මගේ කය ඊතා අපහසුවෙන් ගෙන යමින් සක්මනටම සිත යොදවා හරිම අමාරුවෙන් සක්මන් කළෙමි. අමාරුව වැඩිවන විට මදක් නතර වී කයෙහි අනිත්‍ය පසක් කර ගතිමි. වේදනාව දැනි දැනි සක්මන් කරන විට එය සතියට බාධාවක් නොකර ගතිමි. මම විනාඩි 55ක් කෙසේ හෝ සක්මන් කර පර්යංකයට යා හැකිවන බව තේරුම්ගෙන පර්යංකයට ගියෙමි. වරහන් ඇතුලේ මේ අවස්ථාව වන විට ඇති වූ වේදනාවන්ද පහව ගොස් තිබුණි. පර්යංකය මා පර්යංකයට ගොස් හොඳින් ස්ථානගත වී මා මදෙසම සිතින් බැලුවෙමි. මා දැන් මගේ මූල කර්මස්ථානයට සූදානම් බව හඳුනා ගතිමි. ඒ අනුව මගේ මූල කර්මස්ථානයේ වන ආනාපාන සතිය කෙරෙහි සිත යෙදවීමි. දිග ආශ්වාසයකින් ආරම්භයට පිවිසුන මා ආශ්වාස ප්‍රශ්වාස රැල්ල දෙස විනාඩි 3ක්වත් යොමු නොවිනි. මට ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනී ගිය අතර මුළු කයම සැහැල්ලු වී යන බව දෙපා වලින් ආරම්භ වී හිස මුදුන දක්වාම පැතුරුනි. පර්යංකය තුල තොටිල්ලක් මෙන් පැද්දෙන බව දැනුනි. මට ඇස් ඇතුලෙන් සිහින් නිදිබර ගතියක් මතුවිය. විටක ශබ්ද ඇසේ. මා නොනිදා නින්දකට පෑ භාගයකට අධික කාලයක් සුවයකට වැටුනි. භාවනා කාලය අවසන් වී ශාලාවේ විදුලි පහන් නිවෙන බවක් මනසට දැනෙන්නට විය. දෙනෙත් අරින්නට කැමැත්තක් ඇති නොවුනි. එහෙත් ආයාසයෙන් භාවනාවෙන් මිදී වටපිට බැලුවෙමි. භාවනා කාලයේ නිම වී ඇති බව වටහා ගතිමි. පැයක් මා භාවනා කර ඇති බව තේරුම් ගතිමි. මාහට තවදුරටත් ඉදිරියට යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. වරහන් ඇතුලේ පරිසරයේ සීතල බව වර්ෂාවද මගේ සිත භාවනාවේදී සමාධියට මහත් රුකුලක් වේ. එවැනි දිනවල මා පරයන්කයේ පැය දෙකක් හෝ ඊට වැඩි කාලයක් ඉදරදී සිටිමි. මේ தત્ත්වයේ සම්බන්ධයෙන්ද උපදේශක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. මේ දිනවල ඔබ වහන්සේගේ ධර්මදේශනය භාවනාව තුළ අතිමහත් ශක්තියක් හා සතුටක්ද ඇති කරවන බව ගෞරවයෙන් සතුටින් ප්‍රකාශ කරමි. ඔබ වහන්සේට ධර්මඥානය තව තවත් වැඩි වේවායි ප්‍රාර්ථනා කරමි. මේකෙදී ඇත්තටම තියෙන ඔයගේ මොන පෙරලියක් ආවත් විනාඩි දෙක තුනකින් වගේ විවිධ විවිධතාවත් ඉදිරියට යන්නේ ලෑස්තිලා ගියොත් විතරයි. නැත්තම් ඇයි මේක වෙන්නේ මේක කොහොමද මේක මේකද කියලා ඔය ධ්‍යාන తీර්මල්ල ඔබ ඔබ බලන කෙනාට හැම දෙයක්ම ග්‍රන්ථි ස්ථානයක් වෙනවා අමාරු තැනක් වෙනවා. ඔන්න වෙන ගිනි අඟුරක් වෙච්ච අවයි කියලා යන මනුස්සයට මොකක්වත් බාධා කරන්නේ නැහැ. ඒතර විස්තර කියපු බාධාවලුත් ඔක්කොම යටපහුව වෙනවා දන්නෙත් නැහැ. නමුත් මේ විශ්වාසය ගන්නවා කියන එක ලේසි නෑ. ඒක තමයි අමාරුම දේ. ඒකට අදිමොක්ක චෛතසිකය කියලා කියනවා පෙරදැක්මක් කියනවා. එයා දන්නෝ අමාරුතාවයට ගියොත් වඩා හොඳ ඥානයක් ලැබෙනවා. ඒ නිසා අමාරුව කියලා කියන්නේ අපහසුව කියලා කියන්නේ විපස්සනා ඥානයක පූර්ව පූර්වංගමයක්. පෙර ලකුණක්. වෙන්න වගේ පැකිලෙන්නේ ඇඹරෙන්නේ චරිචුරු ගන්න නැතුව ඒකට මුණ දුන්නාට පස්සේ ඒක පුදුම ජයග්‍රහණයක් බවටපත් වෙනවා. ඊට පස්සේ ඒක ඇබ්බැහියක් වෙනවා. තේරෙනවා මේ අමාරුකම් අපහසුකම් එනකොට භාවනාවෙම ඉන්න බවට සතියේ තියෙනම බවට දුක අවබෝධ කරන බවට පැමිණි දුක් පැණිරහය වෙන බවට ලකුණු පහළ වෙන්න පටන් ගන්නවා. ඒකට මම නෙවෙයි ඇතුළේ වැඩ කරන්නේ. ධර්මයක් වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් එතෙන් එනකම් මමයා කරනකොට බොරු කකුල් දානවා, කකුල් මාට්ටු දානවා, බොරවල්වල් කපනවා, උපදෙස් දෙනවා, දන්න දහංගට තේරම දානවා. දැනුම තියෙන තාක් කල්ලේ දැනුමින් කරනකොට කොක්ක දාන එක තමයි. කරබන එහෙම නැත්නම් වෙන ගිනි අගුරක් වෙච්චාවයි වෙන කයට ජීවිතයට වෙන දෙයක් වෙච්චාවයි මයිලක සද්ධාව තියෙනවනේ මයිලක සීලය තියෙනවනේ මයිලක සතිය තියෙනවා කියලා යන්නේක තමයි අවසාන ප්‍රශ්නට උත්තරේ. ඉතින් ඒක මුලදී නම් ණයට ගත්තා වගේ තමයි. ਸਰවචන්ස කියන එක මගේ ਸਰවචන්ස පිළිබඳ තියෙන සද්ධාව ව්‍යාපාරයක් පටන් අර ගන්න දෙන ණයක් වගේ ගරගන්නේ. කැතනසෝ ගන්නේ කියලා පාවිච්චි කරලා පස්සේ ගෙවන්නේ කියනවා. ඒ ණයක් වගේ. ඉතින් පස්සේ අපි ණය ගෙවන්නේ ඊගාවට එන પરම්පරාවට මේ විශ්වාසය ඇති කර දීමෙන් තමයි. ඒ නිසා Taman විශ්වාස ගත්ත මට්ටමට තව කෙනෙකුට කතා කරන්නේ චරිචුරු නැහැ. එහෙන gediyak ආවේ මේක මෙච්චරයි පුළුවන් නම් කපන් බැන කපන් කියලා දීපාම ගන්න එක ගන්න. ඉතින් ඒක එනකන් අපි ඉන්නේ අනුන්ගේ ණයට ගනිමින්. එහෙම પરම්පරාවක් තමයි මේ තේරවාද ශාසනය කියලා කියන්නේ. ඒ නිසා පුලුවන් තරම් Taman ඉක්මනට ඒ අවශ්‍ය ආධ්‍යාත්මික ශක්තිය අදිෂ්ඨාන ශක්තිය, ප්‍රතිශක්තිය, දැරීමේ ශක්තිය, තාදී ගුණය, නොසරණ ගතිය ඇති කරගෙන පුළු පුළුවන් වෙලාවේ තව කෙනෙකුට දෙන්න ගත්තාම අපිත් නිකන් දඟලකට අහුනා වගේ කෝච් එකට අහුනා වගේ යන්න පටන් ගන්නවා. ඒ නිසා ප්‍රධානම දේ මෙතන තියෙන්නේ ඒ සූදානම් ශරීරේ වැඩේට ලෑස්තිලා යන ගතිය කියලා හිතාගෙන හැමදාම අදිෂ්ඨාන ශක්තිය අරගෙන වාඩි වෙන්න. එතකොට තමයි ධර්ම ශක්තිය එන්න පටන් ගන්නවා. ගරු ස්වාමින් වහන්ස මම නිස්සරණ වනයේට ආදුනික යෝගියෙක් වෙමි. පර්යංක භාවනාවේදී මූල කර්මස්ථානයේ ලෙස පිම්බීම හැකිලිම කරමි. හොඳම අත්විඳි පර්යංකය ඊයේ හා පෙරේදාය. මම පර්යංකයේ සිටින විට හොඳින් මූල කර්මස්ථානයේ වාර 10ක් පමණ බලන විට එක්වරම මා ඉදිරියේ යම් හඳුනාගත නොහැකි වස්තුවක් සුළඟේ ලෙලදෙන පැද්දෙන ආකාරයක් දිස් වී සුළු මොහොතකින් එය නැති වී නැවත අදිෂ්ඨාන කළ මුළු කාලයේම පර්යංක භාවනාව හොඳින් කර ගැනීමට හැකි විය. ඊයේ දිනයේදී තව වැඩි වාර ගණනක් වරහන් ඇතුලේ 15ක් පමණ මූල කර්මස්ථානයේ බැලීමට හැකි විය. ටික වේලාවකට පසු මට උඩුකයේ චංචල කම්පන ගතියක් දැනුනි. මුහුණ මදුරුවන් කනවා වැනි වේදනා ඇතිවිය. ඒවා වේදනා ලෙස මෙනෙහි කළ අතර මේ සිදුවීම නිසා මට භාවනාවට බාධාාවක් නොවුණු අතර භාවනාව කෙරෙහි මාගේ තිබුණ කැමැත්ත වැඩි විය. සතුට වැඩි විය. මේ ආකාරයට දිගටම භාවනා කිරීමට අදිෂ්ඨාන කළෙමි. භාවනාවේ දියුණුවට උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණ වේවා. සක්මන් භාවනාව ගරු ස්වාමින් වහන්ස වැටීමෙන් ඇති වූ ආබාධයක් නිසා ස්වභාවයෙන්ම දකුණු කකුලේ වේදනාවක් හා බර ගතියක් පවතී. එම නිසා මට වම දකුණ පහසුවෙන් පැහැදිලිය. මුලදී විවිධ වේදනා පැමිණියත් වීරයෙන් අදිෂ්ඨාන කළ කාලය සක්මන් කළෙමි. මාලද මේ අත්දැකීම් පිළිබඳව මා ඊටමත් ප්‍රීතියටපත් වී සිටිමි. දිගටම හොඳින් භාවනාවේ යෙදෙන අතර සුබෝධාරාම විහාරයේ එක් දින භාවනා වැඩසටහනට නොකඩවා සහභාගී වීමටද අදිෂ්ඨානයක් කළෙමි. ඔබ වහන්සේට මේ පින් අනුමෝදන් කරමි. හැම කෙනා කකුල කකුල කඩනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ හොඳට සක්මන කෙනා. මේවල කැඩෙන්නත් ඉස්සලා කැඩිච්ච ගන්නට අනේ මම කකුල් දෙකක් තියෙනවනේ කියලා සක්මන් කරන්නේ. කකුල් තියෙන සක්මන් කරන්න තමයි කකුල් තියෙන වාත අමාරු වෙන්න තමයි කකුල් තියෙන කොන්දේ අමාරු වෙන්න තමයි. ඉතින් ඒක තියාන සක්මන් කරනවා නම් දෙකේම අමාරු තියෙනට පාන දෙකම වැටෙනවනේ. අර එකක් අමාරු තියෙන දේ තමයි වෙනස වැටෙන්නේ. දකුණු කකුල සොත්ති කකුල වම් කකුල හොඳ කකුල. දකුණු කකුල සොත්ති කකුල වම් කකුල හොඳ කකුල ලක්මක්. ලේන්සු කකුල නිකං කකුල. ලේන්සු කකුල නිකං කකුල තමයි එන්න පෙර උගන්නවේ මාච් එක. ලේන්සු ගැට ගන්නවා. ලේන්සු කකුල නිකං කකුල ලේන්සු කකුල වම් දකුණ කියවට දන්නේ නැහැ. දැන් මේකේ සොත්ති කකුල නිකං කකුල. සොත්ති කකුල නිකං කකුල. අත් දෙකෙත් එමය වම් අත සොත්ති. දකුණු අත වැඩ. හුස්ම ගන්නකොටත් ආස්වාසේ කොටයි ප්‍රසවාසේ දිගයි. ඒ බුදුරජාණන් කියනවා මේ දෙකම කොයි එකත් වපරයි. කොයි එකත් සොත්ති, කොයි එකත් අන්තභාවය, කොයි එකත් අඟර දඟර. මේක පොඩ්ඩක් බලන එක විතරයි කරන්න තියෙන්නේ. ඉතින් සියලු දෙනාට මේ වගේ අකුල් කැඩේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒකල්ල අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ටික කලක සිට භාවනා කරන අයෙක්මි. මෙය මාගේ දෙවන කමඨහන් ලිපියයි. පළමු අවස්ථාවේදී ඔබ වහන්සේ ලබා දුන් උපදෙස් පරිදි භාවනාව සිදු කළෙමි. සක්මන් භාවනාව සිදු කිරීමේදී වමහා දකුණ ලෙස මෙනෙහි කළෙමි. වම් පාදයේ තද ගතියකුත් පතුලේ ඉදිරියට මදක් පිටුපසින් ගැටයක ස්වභාවයකුත් දැනුනි. පියවර 10ක් 12ක් පමණ මෙසේ සිදු වූ අතර ඉන්පසු වමහා දකුණ ලෙස වෙනසක් නොමැති බව දැනුනි. ගැටය ක්‍රමයෙන් ලිහිල් වී නැති වී ගියේය. අනතුරුව පාද පොළවේ ගැටෙන බවත් පතුල්වල සමබරතාවයකුත් දැනුනි. ඉන්පසු ලනුපැදුර මා දෙසට ඇදෙන බවක් දැනුනි. මා ඇවිදින බව පමණක් වැටහුණි. සක්මනෙහි වේගවත් බවක් හා ශරීරෙහි ජවයක් දැනී ගියේය. කලාතුරකින් බාහිර සිතුවිලිද සිතට ගලා එයි. ඒවා පැමිණෙන සැනින් අතුරුදහන් වී යයි. සතිය පවතින බවට විශ්වාසයක් ඇත. දුකක් හෝ සතුටක් නැත. මේ ආකාරයෙන් විනාඩි 45ක් 50ක් පමණ සක්මන් කර පර්යංකයට යොමු උනිමි. පර්යංකයට වාඩි වී කය දෙස සිත යොමු කරමින් සිටින විට නාසයේ අගට සියුම් සිසිල් වාත ධාරාවක් දැනීමත් සමග ආනාපානය ආරම්භ විය. ප්‍රශ්වාසයේ සියුම් උණුසුම් හා වේගවත් ලෙස පිටවී ගියේය. ආශ්වාසය මෙන්ම ප්‍රශ්වාසයේද ඊටමත් සියුම්ය. මේ ආකාරයෙන් හුස්ම රැලි 3කට 4කට පමණ පසු තද වේගවත් හා දීර්ඝ ආශ්වාසයක් මතුවී එය නැවතී ගියේය. ප්‍රශ්වාසයේ ඇරඹීමට පෙර තරමක විරාමයක් තිබුණි. හුස්ම හිරවි ඇත්තාක් මෙන් දැනුනි. පසුව එළඹුණු ප්‍රස්වාසය ඝනව මහතට දැනුණු අතර එය පහළට ඇදී ඝන කඩඉරි පෙලක් මෙන් පෙනුනි. එම කඩඉරි අතරද සැලකිය යුතු විරාම විය. අවසානයේදී ප්‍රස්වාසයේ සෙවල සහිත ලිස්සන ලිස්සන දෙයක් මෙන් වේගයෙන් ලිස්සා ගියේය. මෙසේ හුස්ම රැලි දෙකක් තුනක් පමණ නිරීක්ෂණය කිරීමේදී ආනාපානය අපහසුවෙන් සිදුවන බවකුත් පපු ප්‍රදේශයේ තද ගතියකුත් ගුරේ යමක් සිරවි ඇති අයුරකුත් දැනුනි. මම වහා දෑස් විවර කර වතුර ටිකක් බී නැවතත් දෑස් වසා ගතිමි. එවිටද ඉහත විස්තර කළ ආකාරයටම ආනාපානය දිස්විය. මෙවිට ආශ්වාසයේ රැලිති තරංගයක් මෙන් නාසයට ඇතුළු වන බවක් දිස්විය. මේ ආකාරයට හුස්ම රැලි 10ක් පමණ නිරීක්ෂණය කළෙමි. දෑත් මිටවෙල දෑත් මිටමෙල වෙන බවකුත්, පපුවේ තද බවකුත් දැනුනි. හුස්ම ඊටමත් අපහසුයෙන් ඇතුළු වන පිටවන බව දැනුනි. ප්‍රස්වාසයේ කැඩුණු ස්වභාවය ක්‍රමක්‍රමයෙන් අඩු වී ගොස් ආශ්වාසය හා ප්‍රස්වාසය යන දෙකම සියුම් වී ගොස් ආනාපානයේ නොපෙනී ගියේය. අනතුරුව විරාමයක් එළඹුණි. කයට සිත යොමු කරමින් සිටියෙමි. ක්‍රමයෙන් උරස් කූඩුවට පහලින් තද වී යන බවක් දැනුනි. පසුව කුමක් වුණාදැයි පැහැදිලි කරගත නොහැක. එකවරම තදින් ගලා යන ජල පහරක් මෙන් ඊටමත් සැඩ වාත ධාරාවක් වේගයෙන් නාසයට ඇතුළු විය. එය කොපමණ සැඩද කිවහොත් ශරීර අභ්‍යන්තරයේ ඇති ඉන්ද්‍රියයන් ගසාගෙන ගියාදෝයි සිතුනි. විශාල විරාමයකින් අනතුරුව ඊටමත් අපහසු ආකාරයෙන් කොටස් වලට කැඩුණු ප්‍රස්වාසයක් එළඹුණි. සිතට විශාල බියක් ඇති වුනි. මම දෑස් හැර බැලුවෙමි. නොදැනුවත්වම මට ඇඬෙන්නට විය. ක්‍රමයෙන් සංසුන් වූ මම නැවතත් දෑස් පියාගත්ෙමි. නැවතත් ඉහත පරිදිම සිදුවිය. ප්‍රස්වාසයේ විරාම හොඳින් නිරීක්ෂණය විය. නැවතත් ඉහත ලෙස දරුණු ආස්වාසයක් සමගම මම දෑස් ඇරියෙමි. සිත කම්පණය වී තිබූ අතර මම පර්යංකයෙන් නැගී සිටියෙමි. ස්වාමින් වහන්සේ ලනුපැදුර දෙස බැලූ විට එහි ඇති කිඳි වෙන වෙනම වෙන වෙනමත් ඇඳුම දෙස බැලුව විට එහි ඇති නූල් වෙන වෙනමත් සක්මන් මළුෙහි ඇති වැලිකැට වෙන වෙනමත් ආදී වශයෙන් දුටු වෙමි. සෑම දෙයක්ම හෝ සෑම විටම එසේ නිරීක්ෂණය නොවේ. ස්වාමින් වහන්ස මාගේ අඩුපාඩු පෙන්වා දෙමින් මට අනුශාසනාවක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා. තෙරුවන් සරණයි. මේකේ රචනා කිරීමේ දක්ෂතාවය තියෙනවා. ඒ වගේම ඒ විවිධ විචිත්තතාවයේදී යම් ප්‍රමාණයකට සතිය කැඩ නැහැ කියන විශ්වාසය එයාගේ මේකට සාධක හොඳට පෙළගස්සලා තියෙනවා. ඒ නිසා භවනාව Java කැවිගෙන ඇවිල්ලා තියෙනවා. ඒ Java කැවෙනකොට දේවල් වල ස්වරූපේ ඕක නෙමෙයි. දේවල් වල ස්වරූපේ වෙනස් වෙන්න පටන් ගන්නවා. කොහොම හරි මේ දේවල් වලට ඒ නම දෙන්න බෑ කියලා හිතනවා. ඒ සටහන් ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ಉದ್ದೇಶ ගැලපෙන්නේ නැතුව යනවා. ඒ වුණත් ඒ සංඥා විපරිණාම විපරීත වුණාට නම කියා ගන්න බැරි තත්ත්වයන්පත් වුණාට සතිය කැඩ නැති බව විතරයි යෝගාවචරයට ඒ වෙලාවේ දැනගන්න ඕන වෙන්නේ. දන්නවනම් තේරෙනවා ඒ යමකට කිට්ටු කරන කිට්ටු කරන යනකොට ඒ කිට්ටු වෙන්න වෙන්න වෙන්න ඒකේ සටහන් ආකාර වෙනස් වෙන්න පටන් ගන්නවා. වෙනස් වෙලා ඒවා විසිරලා කැඩිලා යන ගතියට නැත්නම් වෙන් කළ දැක් ගන්න පුළුවන් තත්යකට එනවා. ඉතින් ඒකට අර පරණ නම ආරූඪ නම නැත්නම් ඒකට පටබැඳි නම ඒකට යොදා ගන්න බැරි වෙන නිසා අපේ දැනුම අපේ මතක සටහන් සහ අපිට නැවත සීපත් කිරීමේදී සම්පූර්ණ අවුලක් කරනවා. අපි හැමදේම සීපත් කරන්නේ දීප සටහන අනුව මිසක් වස්තු අනුව නෙවෙයි. ඉතින් මෙතනදී දීප සටහන ආස්වාද ප්‍රසවාසයත් කැඩි කැඩි කැඩි කැඩි යන පටන් ගන්නවා. බැලු බැලු තැන් වලත් නූල් ගැලවිලා යන පටන් ගන්නවා. ඉතින් ඒකොට මේ නම ඒ වස්තුවට ගැලපෙන්නේ නමුත් මේක මේ භාවනා වැරද්දක් නෙවෙයි. සම්බරමුණ සමීපස්ත භාවයත් එක්ක දෙන නම් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක දැන් ওই මට්ටමේ ගිහින් නැගිට්ටා අනිත් දවසේ යනකොට ඔයටත් දෙවි විශ්වාසයෙන් ඔයටත් දෙවි චක්‍ර කීපයක් බලන්න පුළුවන්. නෝ අන්තිමට බලන බලන හිටියොත් තමයි තේරෙන පටන් ගන්න මේ සත්‍ය මතුවෙනකොට බලන්නේ නැති දුර්ලභම තියෙන තමන්ගේ තුල මිස සත්‍ය මුරගාලක් කියලා දෙනවා. නියම දේ ඇති හැටිය පෙන්නනවා. නමුත් අපේ හිත බයයි. අපේ හිත සත්‍යයට බයයි. අපේ හිත නොදන්න දෙයට බයයි. අපේ හිත අලුත් දෙයට බයයි. ඒ තරම්ම සම්ප්‍රදාන කුලයි. ඒ නිසා අර දන්න සම්ප්‍රදායේ ආවේ නැත්නම් ඇත්ත කරලා බලන්න. නැත්නම් අත ගාලා බලන්න. ඒ කියන්නේ අලුත් දෙයකට කැමති නැහැ. ඉතින් ඒක දැනගන්න ඕනේ පරිණාමයක් වෙනකොට විපරිණාමයක් කරන ප්‍රගතියක් වෙනකොට ඉදිරියට යනකොට මෙන්න මෙතනදී අධිෂ්ඨාන ශක්තිය පාවිච්චි කරන්න ඕනේ. අලුත් දෙයක් එනකොට නොදන්න දෙයකට එනකොට නම් කරගන්න බැරි දෙයක් එනකොට මේක සමහරට මධ්‍ය ප්‍රතිපදා වෙන්න පුළුවන්. මේක නිවන් මාර්ගය වෙන්න පුළුවන් කියලා ඒකට ඇඟ ප්‍රතික්‍රියා කරනවා හිත ප්‍රතික්‍රියා කරනවා කෙලස් ප්‍රතික්‍රියා කරනවා පුළුවන් තරම් බාධා වෙන්නේ නැතුව නිසින්ින්ද ඒකට යන්න දෙන්න හිතෙන් එක පෙරපිනක් කියලා හැම කෙනාම භාවනා මුදුන්පත් වෙන්න හදනකොටම හැලිය මිට්ටිය පිරි පැහිගෙන එනකොටම ඇල්වතුරක් කරනවා එක්ක ලිපෙන් බාන එක්ක දරා දෙනවා ඒක තමයි මෙතෙක් කලුත් කරලා තියෙන්නේ එහෙම නැත්නම් ලිප උඩ මුට්ටි තියුව පැහිනවා. ආයි කතා කරන්න දෙයක් නැහැ. නැත්නම් අපි බයයි මේ වෙන දෙයට. ඒකත් ඒකට ටික ටික කර කර යොද යොදා බැලීමෙන් තමයි යෝගාවචරය තුළ ඒක ඇති වෙන්නේ. ඉතින් මේක හොඳ ප්‍රසන්න අවස්ථාවක් නැත්නම් සක්‍රීය අවස්ථාවක්, සිද්ධි බහුල අවස්ථාවක්. ඒ කොච්චර සිද්ධි බහුල වුණත් සතිය කැඩෙන්නේ නැහැ. ඒ වගේම එන්නේ එන්නේ එන්නේ එකෙන් පන්නරයක් ඇවිල්ලා අත්දැකීමක් ලැබෙනවා. අලුත් මාවතකට වැටුණා නම් මන්ති ප්‍රතිපදාට කිට්ටුයි. වෙන විදිහකට කියනවා අපි දන්න කිසිම තැනක නිවන නැහැ. අපි මේ හොයන, අපි දන්න, අපි අතගාපු අපිට වැටහෙන කිසිම තැනක නිවන නැහැ. ඒ නිසා මේ ඒක කිරීම හරහා අපේ කක්ෂය කඩාගෙන ස්පර්ශයක් දිගේ අන්තරීක්ෂයට යන බව තේරෙනවා නම් සංඥා කරගන්න බෑ, වේදනා නම් කරගන්න බෑ, නම් කියා ගන්න බෑ. එහෙනම් දැනගන්න ඕනේ අලුත් පාරක් යන්නේ. ඒකට එකම තියෙන බය මේ නොදන්න දෙයට තියෙන බය. එහෙම නැත්නම් මේ දන්න දෙයට තියෙන කෑදරකම්. ඒ නිසා ඉදිරියට යන්න නොදන්න දේ ආවත් යම් ප්‍රමාණයකට අරස් කපන්නේ නැතුව ඒකට යන්න දෙන ප්‍රතිෂ්ඨාන ශක්තිය ඉදිරියට යනකොට ඒ සෙල්ලක්කාරකම බාලදක්ෂ බාලදක්ෂිකා ගතිය එන්න පටන් ගන්නවා එනකන් නම් උදව් කරනවා එන්න පුරුදුනාට පස්සේ නම් යාර නව තායට පුදුම කැමැත්තක් දක්වන්න පටන් ගන්නවා ඉතින් ඒකට මම කියන්නේ තිරියම් වෙනවා කියලා. නවමුතාම වෙන කැමැති මනසයි නිතරම තිරියම් වෙනවා. නවතුමාට කැමැති නැති මනසයි නා කියනවා. හිතට තරීක්කට නා කියනවා. ඒ නිසා අපි තිරියම් වෙන්න ඕනේ නම් ධර්මයත් එක්ක ජීවත් වෙන්න ඕන නම් කාලයත් එක්ක එකට යන්න ඕන නම් මේ අලුත් දේවල් වෙනකොට ශ්‍රද්ධාව සීලය සතිය යටතේ අලුත් දේවල් වෙනකොට ඒක අඳුනගෙන ඉදිරියට යන්න අනුග්‍රහ කරන්න කියලා ඒකට අපි විපස්සනා අනුග්‍රහිතය කියලා කියනවා. අවසර ගෞරවනීය ස්වාමින් වහන්ස පැමිණි මුල් දිනයේ සිට මූල කර්මස්ථානයේ ලෙස ආශ්වාස ප්‍රශ්වාසයේ මෙනෙහි කෙලෙමි. එහෙත් දිනෙන් දින භාවනාවේදී ඇතිවන දැනීම් නොදැනීම් නිසාත් වඩා හොඳින් පිම්බීම හැකිලිම ප්‍රකට වන බව පෙනෙන නිසාත් පිම්බීම හැකිලිම මූල කර්මස්ථානයේ ලෙස අද දින තෝරා ගතිමි. උදරයේ පිම්බීමේදී පිම්බීම ලෙස මෙනෙහි කළ අතර හැකිලීමේදී හැකිලීම ලෙස මෙනෙහි කළෙමි. පිම්බීමේදී පීඩනයක් සහිතව තදගතියක් තදගතියට හැම ඇදී යන අයුරුත් උරහිස දක්වාම ඉහළටත් පිටතටත් තෙරපෙන බව නිරීක්ෂණය කළෙමි. හැකිලීමේදී හැම නැවත තිබුණ තත්වයට පත්වීමත් පීඩණය නැති වී යාමත් උරහිස්වල සිටම ඇතුළත් පහළත් පාත් වේ. මුලින් වාර 3-4ක් පමණ නිරීක්ෂණය වූ අතර පසුව එය වාර 8ක් 10ක් පමණ දක්වා ආයාසයෙන් මෙනෙහි කළෙමි. සිත වෙනතකට ඇදී යන විට අවසානයේදී වාර 15ක් පමණ නිරීක්ෂණය කර තිබුණි. උදරයේ හා පිටේ වේදනාද දැනෙන අතර එය මෙනෙහි කිරීමට තද බාධාවක් නොවේ. එහෙත් සිතේ වික්ෂිප්ත බවක්ද ආතතියක්ද ඇති බව දැනි. සක්මන් භාවනාව පෙර ලෙසම කරගෙන යමි. තරමක චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වූ පසු පර්යංක භාවනාවට වාඩි වෙමි. ගරු ස්වාමීන් වහන්සේ මම මෙසේ මූලික කමඨහන මාරු කිරීම සුදුසුද? මේ තුලින් දියුණුවක් ලබා ගැනීමට ඔබ වහන්සේගේ දෙපා වැඳ নমස්කාර කර උපදෙස් ප්‍රාර්ථනා කරමි. පසුව ලියමි මම මීට පෙර ආනාපාන සති භාවනාව සහ සක්මන් භාවනාව මෙහිදී කරන ආකාරයට කර නොමැත. ඔබ වහන්සේට සහ ඔබ වහන්සේගේ ගුරු දෙමාපියාදීන්ටද උතුම් නිර්වාණය අවබෝධය සඳහා මේ කුසල් උපනිශ්‍රය වේවා. තමන්ට සතිය වැඩෙනවා නම් ඒ කොයි උපක්‍රමේ තරි උපක්‍රමේ. නිසා මෙතන අපිට බලන්න තියෙන්නේ මොන දහංගටයක් දාලා හෝ සති ධාරාව අඛණ්ඩව වැඩි වේලාවක් පවත්තලා ඊට පස්සේ සතිය පුළුවන් තරම් අරමුණට ලං කරලා බලනවා. ලං කරලා බලනකොට ගුණාත්මක වෙනසක් ඇති වෙනවා. සති ධාරාව වැඩි වෙලාවක් පවතිනකොට ප්‍රමාණාත්මක වෙනසක් වෙනවා. ඒක වෙලා තියෙනා වගේ තමයි කියනකොට නම් ලියුමේ තියෙන්නේ. නමුත් කුකුසක් තියෙනවා ආතතියක් තියෙනවා. ඒක ලියුමෙත් සඳහන්. ඉතින් ඒතියෙද්දි මේක කියන්නේ තව අත්දැකීම් විවරණයක්. අත්දැකීම් තව මදි. නිසා දිගට දිගට අත්දකින්න ඒ කුකුස ඉවර වෙනකන් පිටගෙනකින් අහන්නතෝ Tamanටම තේරෙනකන් ආනපානෙ බලනකොටත් වැඩි වෙලාවක් හිත සතිය පවතින්නේ පිම්බි මැකිලිමේදී කිය. ඒ වගේම බලන ආනපන සතිය බලනකොටත් වැඩියෙන් හිතට හිත අරමුණට නැඹුරු වෙලා නතු වෙලා බලන්නේ උත්සන්නාසන්නව බල නැත්නම් බිම්බීම හැකිලීමටද කියලා කොයි එක හෝ අන්නේ ಗುಣ දෙක සතිය ප්‍රමාණේ තා ගුණය වැඩි වෙන ආකාරයෙන් තමයි මේ ප්‍රශ්නට උත්තර දෙන්න තියෙන්නේ මම උත්තර දෙනවට වැඩිය උත්තරේ Taman තුලින්ම ලබා ගැනීමට අවශ්‍ය උපමාන ටික විතරයි මතක් කරේ. පින්වත් ස්වාමින් වහන්සේ ඊයේ දිනයේදී මා පර්යංක භාවනාවේ යෙදුන අවස්ථා දෙකකදී දැනුණ අත්දැකීම් ඔබ වහන්සේට ප්‍රකාශ කරමි. පර්යංකයේ වාඩි වී විනාඩි 10කින් පමණ සිත ආශ්වාස ප්‍රශ්වාසයේ හොඳින් ප්‍රකට වුනි. ටික වේලාවකින් එය සියුම් වන්නට විය. සිරුරේ උඩ කොටස නොදැනී ගියේය. දකුණු අත්ත කෙනෙකු වදිනවා මෙන් දැනුණද එසවිය නොහැකි විය. අත් දෙක තිබෙන බවද නොදැනුනි. දකුණු ඇස ටිකක් ඇරී අවට පෙනුනි. ඒ වළක්වාලීමට උත්සාහ කළද නොහැකි විය. අවස්ථා හතරක් පමණ මෙසේ සිදුවිය. හිත පහත් වන ආකාරයක් දැනුනි. චංචල රූප වරහන් ඇතුලේ ටීවී රූප රාමුවක මෙන් එහා මෙහා දලුලන්නට විය. ප්‍රභාමත් ආලෝක තලයක හිත පැවතුනි. මේ අවස්ථාවන් වලදී ආනාපානය සියුම් හා දීර්ඝ හුස්ම ගැනීමට සිදු අවස්ථා තිබුණා. තවද එකපාරටම මා ගැසී ගිය අවස්ථාද 3-4ක් වුණා. මේ தત્ත්වයේ උපේක්ෂාවෙන් බලා සිටියා. මූල කර්මස්ථානයේ සිත පිහිටා ඇති බව දැනුණා. දෙවන අවස්ථාවේදීද සිත මූල කර්මස්ථානයට නතු වීමෙන් ටික වේලාවකට වරහන් ඇතුළේ විනාඩි 5කට පමණ පසු ආශ්වාස ප්‍රශ්වාසයේ ටිකක් වේදනාවකින් සිදුවන බව දැනුණා. සිතට පෙරලී පෙරලී යන රූප පෙනුණා. නිින්ද ගියාසේද දැනුණා. සුළු මොහොතකින් සිරුරම රත් වුණ බවක්, කන් දෙකෙන් රස්ණය පිටවෙන බවත්, වරහන් ඇතුලේ දාඩිය දැමීමක් නොමැතිව දෙපා හිරිවැටි පාවහන් පළඳා සිටින බවත්, අත් දෙක හිරිවැටි අත් දෙක නැති බවද දැනුණා. ඒ සමගම ඇඟ ඇතුලේ නහර දිගේ ගමන් කරන රුධිරය ඉරි ඉරි යනවා වාගේ දැනුණා. මේ සියල්ලම දැනුනේ බාහිර ශබ්දත් මූලික කමඨහන සියුම්ව දැනෙන අතරය මේ తත්වයේ විනාඩි 30ක් පමණ තිබුණායයි හැඟි. ඉන් බැහැර අපේක්ෂා කළත් අපහසු විය. පින්වත් ස්වාමින් වහන්සේ මෙම தත්වයන් ඔබ වහන්සේට ප්‍රකාශ කරන්නේ ඉදිරි භාවනා කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය උපදේශයක් බලාපොරොත්තු වෙමින්ය. ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දිගාසිරි ලැබේවා, උතුම් නිර්වාණයම අවබෝධ වේවා. සාදු සාදු. මන්ත්‍රේ නෑ කඩන්නේ සාදු කියනවා. භාවනා කරගෙන යනකොට Tamanට පේන ඉදිරිපත් වෙනදී හොඳට මානසිකාරයට ලක්ුණොත් නොපෙනෙන දේ පේන්න පටන් ගන්නවා. දැනෙන්නේ නැති බව දැනෙන්න පටන් ගන්නවා. අසතිය තේරෙන්න පටන් ගන්නවා. ඒක තේරෙන්නේ උඩ කුමරේ වතුර පිටිච්චාම පල්ලේ කුමරට වැක්කිරෙනා වගේ මතුවෙන මතුවෙන එක මෙනෙහි කරනවා. මෙනෙහි කළ බලනකොට ඒ වගේ ඇති නැති දෙකම පේනවා ටික වෙලාවක් යනකොට. එතකොට තේරෙනවා මේ අත් දෙක බනකොට නැහැ. නැතිව දන්නේ කොහොමද? කියන්න දන්නේ නැහැ. නමුත් අර මෙතෙක් වෙලා බලන හිටපු එකේ එක්ක තද ගතිය, කුරු ගතිය නැති බව දැන් ඒකට හරි කුතුහලයේ යුක්තව දකිනවා. ඉතින් ඒකට විහිළුවට වගේ යෝගාවචරයට තියෙනවා වම් අත තියෙනවා දකුණු අත නැහැ වම් පැත්ත තියෙනවා දකුණු පැත්ත නැහැ උඩු පැත්ත තියෙනවා යටි පැත්ත නැහැ ටික ටික ටික ටික මේ ශරීරයේ නැති භාවය අභාවය ආධ්‍යාත්මික සුඛයක් විදිහට තේරෙන පටන් ගන්නවා. තියෙනවා නම් වේදනාවක්. තියෙනවා නම් දුකක්. තියෙනවා නම් පෙරලියක්. පෙරලිය පේනවා. ඒ ඊට පස්සේ භාවනා හිත සෞඛ්‍ය සම්පන්න වෙනකොට ඒ දුක නැති එක පෙරලි නැති ගතිය එහෙම නැත්නම් බර කර්කස ගතිය නැති ගතිය පේන්න පටන් ගන්නවා. හැබැයි ඒක පේන්නේ තර්ජනයක් වගේ. ඒක පේන්නේ කාලපණිකමක් වගේ. ඒක පේන්නේ මේ තමන්ට පාලනය කරගන්න බැරි එකක් කියලා. කල් යන ගොඩාක් යෝගාවචර මෙතන නැත්ව නැහැ කියලා කියන්නේ දුක නැහැ. පෙරලිය නැහැ. වේදනා නැහැ. ඉතින් ඒ නිසා ඒක හුරු වෙන්න නැත්නම් ඒක තමන්ගේ හැබෑනි මහන බවටපත් කරගන්න පේන හැමදේම මෙනෙහි කරන්න. මෙනෙහි කර කර යනකොට ඒ පේන දේට සාපේක්ෂව නොපෙනෙන දේ දැන දේට සාපේක්ෂව නොදැනීම එනවා. නමුත් අර නොදැනීමට සහ නොපෙනෙන දේට තියෙන බය තමයි සංසාරිකය. හොඳ සද්ධාවක් තියෙන කෙනා, හොඳ සීලයක් තියෙන කෙනා, හොඳ සතිය තියෙන කෙනා දන්නවා. ඇහි තියෙන අන්ධ බින්දුව කියලා එකක්. අන්ධ බින්දුව කවදාකවත් පේන්නේ නැහැ. පේන්නේ සම්පූර්ණ චිත්‍රය තමයි. ඒකට ඕනම වෛද්‍යවරයෙක් දන්න ඕනම කෙනෙක් දන්නවා අන්ධ බින්දුව පේන්නේ නැහැ. නමුත් ඒක දැක ගන්න අපි කැමති නැහැ. ඒ නිසා අපිට පේන්නේ වැලු වලට ඔක්කොම පේනවා. ඒ නිසා භාවනා කරන කෙනාට විතරක් පේනවා මේ බලන දේ නොපෙනෙන කොට රාශියක් තියෙනවා. ආන්න ඒකට ඇහැරෙන්නේ ඒක බලලා නෙමෙයි. පේන දේ හොඳට වෙන් කරගන්න ඕනේ. මේක දැනීම, මේක පෙනීම, මේක අත්විඳීම, මේක මෙනෙහි කිරීම කියලා වෙනෙහි කරනකොට ඒක තියෙන හිස්තන විශාල අවකාශක බව, ඒ තියෙන විශාල පරිච්ඡින්න අවකාශක බව ඊළ කවදා හරි අවකාශයේ විතරමයි තියෙන්නේ. මේ පේන ටික දූවිලි අංශු වගේ. එතකොට යාට නොපෙනීමට බය නැති වෙනවා. ශූන්‍යතාවයට බය නැති වෙනවා. නැතිකමට බය නැති වෙනවා. සුච්ච භාවයට බය නැති වෙනවා. රික්ත භාවයට බය නැතු වෙනවා. අනේ ඒක එක විදියකට මරණයට හුරු වීමක් වාගේ. කාලකන්නිකමක්වත් එහෙම නැත්නම් මුස්පේන්දුවතියක්වත් පරණ කර්මයක් පරිසන්දීමක්වත් නෙමෙයි මේක ආධ්‍යාත්මික ළඟාවීමක්. ප්‍රතිපදාවේ දියුණුවක් ඇතිවීමක්. ඉතින් යෝගාචරයට එතනින් මෙතනින් ඉඟිබිඟි කරන්න පටන් ගන්නවා නැතිකම. ඉතින් ඒක දිගට කරගෙන යනකොට යනකොට තමයි ඒකට හුරු වෙලා ලෑස්තිලා බලනකොට හුස්ම දෙකක් අතර කොහොමඩක් නැති බව තිබිලා තියෙනවා. අපි දන්නේ නැහැ. ශබ්ද දෙකක් අතර හැම වෙලාවෙම නිස්සද්දයක් තියෙනවා. අපි දන්නේ නැහැ. වේදනා දෙකක් අතර අනිවාර්යයෙන්ම අවේදිතයක් තියෙනවා. අපි දැකලා නැහැ. සංඥා දෙකක් අතර අල්ලන්න බැරි තැනක් තිබිලා තියෙනවා. අපි දන්නේ නැහැ. ආනේ දේට සාදර වෙන එක තමයි ආධ්‍යාත්මයේ දියුණුව කියන්නේ. ඉතින් මේක එනකොට වැඩමුළුවක නොහිටියානම් මේක ඇවිල්ලා ගියාට පස්සේ අපි දන්නේ කොයි පැත්තද අගේ කරන්න ඕන කොයි පැත්තද නොසලකා හරින්න ඕන කියලා. වැඩමුළු කියනකොට මේක නැවත නැවත පෙන්වනකොට කමඨාන සුද්ධ වුණොත් යෝගාවචරය දවසේ කර නොපෙනෙන දෙයට සාදර වෙන්න ගන්න. තුච්ච භාවයට සාදර වෙනවා. රීත්‍ය භාවයට සාදර වෙනවා. අනත්ත් භාවයට සාදර වෙනවා කියලා දන්නේත් නැතුව සිද්ධ වෙන්නේ. යෝගාවචරය දන්නේත් නැතුව සිද්ධ වෙන්නේ. ඉතින් ඒකටයි මේ පෙරල මඟ ලකුණු පහලා තියෙන්නේ. පොඩ්ඩක් බලන්න ඒ නොපෙනෙන දේ දැකීම පෙනෙන දේ දැකීමේ පන්තිය පාස් වෙච්ච බවට ලකුණක් කියලා හිතාන බලන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව පර්යංකයේ වාඩි වී දිග සුසුමක්ගෙන මම මෙතන ලෙස ඉරියව් හැඳින ගතිමි. ඉන්පසු විනාඩි 5ක 5ක වැනි කාලයකදී ආශ්වාස ප්‍රශ්වාස වරහන් ඇතුලේ කෙටි දිග කැඩි කැඩි ගොස් නැවත දිග ආශ්වාසයක් සමගම ප්‍රශ්වාසයක් පිට වූාට පසු මට නාස්පුඩු දෙකෙන්ම ඊටාම පහසුවෙන් ආශ්වාස ප්‍රශ්වාස පිට වෙන්නට පටන් අරන් ඉන්පසු මට ඒ සියල්ල නොදැනී ගොස් ගල් ගැහුණා වගේ වූවා. ඉන්පසු විනාඩි 30ක් පමණ নানা පරිදි ආලෝක මතුවා. එකපාරටම මහා වෙල්යායක් සම්පූර්ණයෙන්ම වතුරෙන් යට වී වෙල්යාය අයිනේ තිබුණ පොඩි දියපාරෙන් දියපාරකින් වරහන් ඇතුලේ ඇලක් වැනි එකක්. ඊටාම පිරිසිදු වතුර ගලා යනවා පෙනුණා. පතුලේ පැහැදිලි වතුර තිබුණේ නැහැ. ඒ අතර ඊටාම සුවඳක් මාගේ නාසයට දැනුණා. ඒ සුවඳ ඊටාම මිහිරි සමම්පිච්ච මල්වල සුවඳ වගේ. එම සුවඳ වැඩි වේලාවක් මට දැනුනේ නැහැ. ඉන්පසු ගල් ගැසී සිටි මම ඊටාම පහසුවෙන් පර්යංකයෙන් නැගිට්ටා. මෙවැනි දෙයක් අත්විඳපු පළමු අවස්ථාවයි මේ. ඔබ වහන්සේගෙන් භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයම නිවන් සාක්ෂාත් කර ගැනීමට ලැබේවායි කියා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. අපි දැනුම ඇතුළට දාන්නේ සංඥා මාර්ගේ, උපමා රූපක මාර්ගේ. ඊට පස්සේ ඇතුළේ තියෙන දෙයක් අපිට මුලිච්ච කරන්නේ උපමා රූපක මාර්ගේ. එනිසා අපි රැට නිදිට ගියාම මේ ඇතුලේ තියෙනවා එළියට දාන. බීවුවාම හොඳට ඩෝප් වෙච්චාම ඔන්න ඇතුලේ තියෙනවා බමනෙත් දානවා. දේවලුත් පේන්න පටන් ගන්නවා. කුඩු ගහපමක් තියෙනවා. ඒ වගේ මේ එළියට දාන වෙලාව ඇතුලට දාන වෙලාව කවදාකවත් ඒ දේවල් පේන්නේ නැහැ. ඒකට දාපු නංවනන් ටිකත් එක තමයි කතාව යන්නේ. ඒ නිසා භාවනා කරගෙන යනකොට සමාලලට ශාල හිස්තෙන් වෙල්ලෙලි කඳු පේන සමහරට හිර වෙලා බින්ග වලට රිංගනා වගේ වෙන මේ එක එක ස්වරූපෙන් හිත Taman ඉන්න තැන පෙන්වන්න හදනවා. ඉතින් මේක පිළිබඳ කරපු සමීක්ෂණ වල පෙන්ලා තියෙනවා මේ වගේ නියෝජනය කරන අර්ථ කොයි සංස්කෘතියේ සමානයි කිය. හැම හීනයකින්ම මොකද්දෝ පණිවිඩයක් දෙනවා. පිටේ මොකක්වත් නැහැ. Tamanගේ දෙයම තමයි තියෙන්නේ. ඉතින් අපේ මතකයේ බුදුහාමරගේ වචනයෙන් කියනවනම් සංසාරෙම තියෙනවා. ඉතින් ඒ නිසා අත්දැකීම් මෙතනින් කැලී අරගෙන චිත්‍රපටි හදලා පේනවා. විද්‍යානුකූලව බලනකොට RNA DNA වල බලනවාගේ මානව ඉතිහාසයේ සියතම තියෙනවා. ඉතින් අතන මෙතනින් කැලී අරගෙන පෙන්නනවා. ඉතින් එහෙම යන වෙලාවේදී මරණ මොහොත ගැන හිතුවොත් ওই පෙන්නන රූපේ තමයි අපි ගති නිමිත්ත බාටපත් වෙන එක හොඳ දෙයක් නම් ආ එහෙමනම් ඉතින් අපි හොඳ තැනකට තල්ලු වෙයි. ඒකදී නරක දෙයක් මතු වුණොත් ඉතින් මේ ගාලා අරින වෙලාවේ ඉතරහින ගුණා ඊට එනවා මිසක්කා ලොකු මේකයි නැහැ නේ බුදුහාමුදුර කියන විදියට. ඉතින් කොයි ගුණාද ඉස්සරහින් කියලාක දන්නේ නැහැ නේ. ඉතින් අපි මොකක් එයිද? දැන් මේ මෙච්චර දෙල්ලම් කරන, කච්චිරම් ගහගෙන, වැඩ දාගෙන හිටියට මරණ මොහොතදී දොර අරින වෙලාවේ. කොයි එකා ඉස්සරහින්ද කියන බෑ පිටිපස්සේ උන්ගේ තල්ලුවට එක තමයි එළියට එන්නේ. ඉතින් කාටද කියන්න පුළුවන් වෙන්නේ? මහගොනා එයිද, නෑම්බියක් එයිද, පැටියෙක් එයිද කියන්න බෑ. ඉතින් මේක කලින් දැක්කොත් තේනවා අපි නිති නිති මේ හිතට නටන දුන්නොත් එයා කාඩ් කොට්ට පනලා ගහනවා වගේ එක එක එක එක දේවල් සෙල්ලම් කරනවා. ඒකෙන් පෙන්නන්නේ ඒ පුරාවට අපි කරන්නේ ඇතුළට සංඥා ගන්න එක විතරනේ. දෙටික මතක තියාගන්න දවස පුරාම කරන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස ටොං ගණන් පුරෝණ එක. භාවනා අධි ඔක්කොම නතර කරුවාම ඇතුළේ තියෙන එක එළියට එන්න ගන්නවා. ඕනේ සෝට හීනයක් වගේ, අඩනින්දක් වගේ, මත්තුණා වගේ තෝන්තු වුණා වගේ පේනවා. එතකොට ඒක දිහා බලන හිටියොත් පේනවා ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මමයා කවුද කියලා. ඒකත් කොච්චර ඉක්මනට වෙනස් වෙනවා. ඒ නිසා මේකට පුළුවන් තරම් ඇතුළට යන එක සංසාරේ. පිට දාහන එක තමයි අපි භාවනාදී කරන්නේ. ඒකට පූර්ණ අවධියකින් බලන් ඉන්නවා. අර නටන්න නැටිලක් නටන්න ඇරලා පිටති ඇතුලේ තියෙන පිටට දාන වෙලාව. එතකොට හිතා ගන්න පුළුවන් මොනවද කපඩා වෙලා තියෙන්නේ කියලා. ඒක කොච්චර වෙනස් වෙනවද? ඉතින් ඒක වෙන්න හොඳටම අරමුණු සංසිඳෙන්න ඕන. සංසිඳිලා පූර්ණ අවධියකින් බලන්න ඉන්න ඕනේ. ඒක පින්නන දේ ඇති වටනකම නැහැ. නමුත් මේ සංස්කරණය කරන්න හැටි. මේ චිත්‍රපටිය හදන හැටි. ඒ චිත්‍රපටිය හදලා පෙන්නන හැටි. මම විතරයි ප්‍රේක්ෂකයාට ඉන්නේ. ඒ හදන්නෙත් මම. බඩුත් මගේ. ආන් මේ වෙලාවේ බලනකොට පේනවා මේ සංඥා රූප රූප සංඥා බාටපත් උනාට පස්සේ මේක ඇත්තක්ද එහෙම නැත්නම් මේක හිතලුවක්ද මනාපයක්ද ඉතිම වාගත් එකක්ද කියලා මොන විදියෙන්වත් කියන්න බෑ සමහරලාවට ඒ හිතින්ම වාගත්තදී ඇත්තට වැඩි ප්‍රකට වෙලා පේනවා සමහරට මේ ඇත්ත කඩ කඩ වෙලා වෙඩිලා ගියාම බලුවමනයක් වගේ බලා ගන්න බැරි තත්ත්වයකටපත් වෙච්ච මේක දකින්න එක මැරෙන්න ඉස්සලා දකින්න කියලා ලෙඩ වෙන්න ඉස්සලා දකින්න තමයි මුතර ඥානත් අපිට පෙන්නලා දෙන්නේ. අපි හිතානින්න ලෝකේ නෙමෙයි අරවැද්ද තියෙන යටේකට එන්න අරින්න. ආවට පස්සේ ඒව අනුව ආඩම්බර වෙන්නත් එපා, මනාපමනා පහල කරන්නත් එපා. මේ අරමුණක් සංසිඳිච්චාම රූපේ නැත්නම් රූප සංඥාවක් වඩපත් වෙච්චාම සංකල්ප සහ යථාර්ථ දෙක හොල්මන් කරන්නේ. මම ඉඳලා කරන වැඩ මම නැතුව කරන වැඩයි මේක පුළුවන් තරම් වෙන්න දෙන්න ඕන. වෙනකොට වෙනකොට තමයි තේරෙනවා හිත නිසිනින්දේ තමන්ට කියන්න ඕන දෙය කියනවා මම ඒව තීන්දු කරන්න යන්නේ විනිශ්චය කරන්න යන්නේ යන්නාට. ඒක මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ හීලින් කියලා. එහෙම නැත්නම් විරේචනය කියලා විස බීජ එලිකරලා මේ හිත සුවසහන් සත්‍යකරපත් කරනවා. තිබුණා සරව ඇදලා දාලා පුරු එළියට ඇදලා දාලා තුවාලේ සනිපෙන්න හදනවා. ඒ නිසා පුළුවන් තරම් එළියට එන්න දෙන්න. ඉතින් අපි දවසේ 30 කරන්නේ එළියට එන්න දෙන්න ඉද දෙන්නෙම නැතුව වක් කරන එක තමයි. රූපවක් කරනවා, ශබ්දවක් කරනවා, ගන්ධ, රස, පහස. භවනදී විතරයි පොඩ්ඩක් හරි පුරව, සැරව එළියට එන්න දෙන්න නැහැ. පුළුවන් තරම් එන්න දෙන්න. දෙන්න දෙන්න දෙන්න දෙන්න තමන්ට තීරණ පටන් අර ගන්නවා මේ කර්ම ගෙවීමක් සිද්ධ වෙනවා. අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. බය වෙන්න එපා මේ තමන්ම තමයි. ඒ නිසා මේකට අභීතව මුණ දෙන එක තමයි කරන්න ඕනේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පසුගිය දිනවල ඔබ වහන්සේගේ උපදෙස් අනුව වම දකුණ ලෙසත් ඔසවනවා තබනවා ලෙසත් ඔසවනවා ගෙන යනවා තබනවා ලෙසත් සතියෙන් සක්මන් කළෙමි. ස්වාමීන් වහන්ස ඊයේ සහ අද සතියෙන් වම දකුණ බලන විට මට දැනුනේ මම ඇවිදිනවා පමණක් වශයෙනි. ඊට පසු සක්මන් කරන හැම වේලාවෙදීම මම සිටගෙන සිටින විට ඒ බවත් සක්මන් කරන විට ඇවිදින බවත් පමණක් දැනුණා. ස්වාමින් වහන්ස ඔසවනවා, තබනවා, ගෙන යනවා නොදැනීම භාවනාවට බාධාවත්ද? ගෞරවනීය ස්වාමින් වහන්ස කරුණාවෙන් පහදා දෙන්න. පර්යංක භාවනාව ආශ්වාස ප්‍රශ්වාස හොඳින් සතියෙන් දැනෙනවා. විනාඩි 5ක් පමණ ගිය විට කිසිවක් නොදැනී සතියෙන්ම ඒ දෙස බලා සිටිමි. සිතවිලි නැතත් දණහිස් සහ කකුල්වල වේදනාව දැනුණා. ඊයේ සවස අද උදේ දවල් ඒකාකාරයෙන්ම සතියෙන් බලා සිටියා. ගෞරවනීය ස්වාමින් වහන්ස ඉදිරියට භාවනා කර ගැනීමට උපදේශක් කරුණාවෙන් පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. මේ භවයේදීම උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. ඒක අර සක්මණ පිළිබඳව මතකලා තියෙන ප්‍රශ්න ගැන හිතලා මේ විදිහට නිකන් gediya විසින් gediya gediya gediya වගේ නැත්තම් gediya පිටින්ම සක්මන් කරනවා විතරයි තේරෙන්නේ අස්තර විස්තර තේරෙන්නේ නැහැ. හිතගෙන ඉන්නකොට සක්ම කරන්න හිතගෙන ඉන්න විතරයි තේරෙන්නේ කියන වෙලාවේදී ඒ ඉරියව්ව මේ සක්මනෝ ඒ හිතගෙන ඉන්න ඉරියව්ව වැඩි වේලාවක් සතිය පවත්වන්න පුළුවන් වෙනවද මේ ක්‍රමේ නිසා විස්තර නොබලා gediya pitin බලා ඉන්නකොට එනත ඒක සතිය පැවැත්වීමට අඩු වෙනවද බාධා වීමක්ද කියන කට උත්තර දෙන්න කැමති නම් මේ ප්‍රශ්නෙට ඍජු උත්තරයක් තියෙනවා. මේ ලියපෙකන කැමති දත උසන්. ඒකෙන් තමයි මනින්න පුළුවන් මට. ඒ ඒ උත්තරේ දෙන්න නැත්තම් මනින්න බෑ. නිසා අනිත් දවසේ කියනකොට ඒක ලියන්න මේ gediya pitima බලාගෙන ඉන්න එකද මට ලීසි. මම දකුණ උසන යවන තමන බලන එක දීසි. කොයි වෙලාවෙදිද වැඩියෙන් සතිය අඛණ්ඩව පවතින්නේ ඒකෙන් තමයි විනිශ්චය එන්නේ. ඒක සතහන්ට ඇතුල්කරනද අනික්ව ගැන එච්චරම කියන්න දෙයක් නැහැ. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී මූලික කර්මස්ථානයේට සිත පිහිටවාගෙන වම දකුණ වශයෙන් පාදයේ සිත පිහිටවාගෙන සක්මන් භාවනාව ආරම්භ කළෙමි. මෙසේ පියවර කිහිපයක් ඉදිරියට යන විට පාදයේ පොළවට පතිත වන විට හැපෙන තැන්ද, තද වෙන තැන්ද හොඳින් දැනුණු අතර තද සීතලද රළු ගතියද දැනුනි. විලුඹ පළමුව පොළවේ වැදෙන බවත්, පසුව ඇඟිලි පොළවට තද වෙන බව දැනි. විලුඹ සහ දන හිස උකුල ඉදිරියට තෙරපන බව දැනි. අවටින් එක එක ශබ්ද ඇසුණත් ඒ කෙරේ සිත නොගැටි අරමුණ කෙරේම පවතී. තවද ඉදිරියට සක්මන් කරගෙන යන විට පය වම දකුණ වශයෙන් නොතේරෙන බවත් ඔසවනවා තබනවා නොතේරෙන බවත් පාදයේම හිත පිහිටා වේගයෙන් ඉදිරියට ඇදෙන බව දැනේ හිත පිට නොයයි පර්යංක භාවනාව පර්යංක භාවනාවේදී මූලික කමඨහන ලෙස ආනාපාන භාවනාව කළෙමි මා හොඳින් වාඩි වී ටික වේලාවක් නිශ්ශබ්දව ආශ්වාස ප්‍රාශ්වාස නිරීක්ෂණය කළෙමි පසුව ඉහළට ඇදෙන ආශ්වාසය තද සීතලටද ප්‍රස්වාසයේ උණුසුම් වද දැනුනි. එය නාසයේ ඇතුළත බිත්තියේ වැදෙමින් ඉහළට ඇතුල්වන අතර පහළට එන විට එය නාසිකා අග්‍රයේ උඩුතොල තොලේ වැදී පිට වෙයි. මේ දෙස මා හොඳින් බලා සිටිනා විට දීර්ඝ හුස්ම වශයෙන්ුත් කෙටි හුස්ම වශයෙන්ුත් ඉහළ පහළ ඇදී. ටික ටික වේලාවක සමාන වේලාවකට එක නාස්පුඩුවකින් පමණක් ආශ්වාස ප්‍රාශ්වාසයේ ඇතිවෙන බව දැනි. මේ වන විට මගේ කයේ තනින් තන ඇති වූ වේදනාද ටිකෙන් ටික පහ වී යයි. ආශ්වාස ප්‍රශ්වාස සැහැල්ලුව දැනි. සිත විසිරී ගියත් નિરાයාසයෙන්ම මූලික කමඨහන වෙත සිත පැමිණේ. එය මට හොඳින් වැටහේ. මෙසේ හිත අරමුණේ පවතින අතර හුස්ම රැල්ල සිහින් වී සිහින් වී පිට වී යයි. ටික වේලාවකදී හුස්ම රැල්ල නැති බව දැනේ. එක පර්යංකයකදී 7-8 වතාවක් සිදුවේ. සෑහෙන වේලාවක් ඒ දෙස බලා සිටිය හැකිය. ඔබ වහන්සේට සසුන්කිත බැබිල වීමට දීර්ඝායස ලැබේවා. කොයි විදිහට තවත් එක පරියන්කදී චක්‍ර ගන්න තව තවත් වැඩි වෙනවා. මේ ආනපාන පේනවා ආයත තුනී වෙනවා. ආය පේනවා ආය තුනී වෙනවා. එතකොට ආනපන තිබුණත් නැතුණත් සමහිත පහළ වෙනකන් එහෙම නැත්නම් අරමුණු තිබුණත් නැතත් සමහිත පහළ වෙනකන් මේ සුද්ධ වීමක් කරන්න. ඒකට නිසිනින්ද වැඩෙන්න දෙන එක තමයි යෝගාවචර විසින් කරන්න තියෙන අනුග්‍රහය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ බොහෝ ධර්මදේශනා වලට සවන් දීමේදී අසා ඇති ණය විපස්සනාව සහ ආකාර පරිවිතක්කය යන ධර්ම කරුණු තවදුරටත් කරුණාවෙන් පහදා දෙන්න. ප්‍රශ්න දෙක විතක්ක ਵਿਚාර යන ධර්මතාවන් යෙදෙන්නේ මූලික කමඨහනට අදාළව පමණක්ද භාවනාවේදී සිතේ ඇතිවන සිතුවිලි සහ ඒවාට සිතට සපයන පිළිතුරුත් විතක්ක ਵਿਚාර යන්ද කරුණාවෙන් පහදා දෙන්න. මට භාවනාවේදී මතු වූ ගැටලු පසුගිය දින කිහිපයේදී ඔබ වහන්සේට ඉදිරිපත් කර විසඳා ගතිමි. 3. ඔබ වහන්සේ ඊයේ දින ධර්මදේශනාවේදී ප්‍රඥා ස්කන්ධේ වැඩිම සඳහා මූලික කමඨහන වන ආශ්වාස ප්‍රස්වාස හෝ පිම්බීම හැකිලිම සමීපව ඇසුරු කිරීමේ වැදගත්කම ගැන දේශනා කළේය. මෙම ධර්ම කරුණු පර්යංක භාවනාවේදී ඉරියව්ව උපයෝගී කරගෙන සතිය පිහිටුවන යෝගියාට බලපාන්නේ කෙසේදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට මේ අත්භවයේදීම නිවන් සුව පතමි. ඒ නිසා අන්තිම ප්‍රශ්නේ ගත්තොත් Tamanට සක්මණට සාපේක්ෂව පිම්බීම ඇක්‍රීම සාපේක්ෂව මේ සමීපව බැලීම පිළිබඳ තොරතුරු ටිකක් මට දෙනවන්නම් ඒ අනුව කියන්න පුළුවන් ඉතින් අපි කොහොමද කරන්නේ එදිනදා වැඩවල කියලා. මංගෙන් දෙන ඉව ගන්න මිසක මට අඹදු විතුවක්වත් දෙන්නේ නැතුව මගෙන් ඇව්වට දෙයි. ඌව තමයි නිකන් මූලධර්ම ප්‍රශ්න කියලා කියන්නේ. ඩිංගිත්තක්වත් මට දෙන්නේ නැහැ. ඉල්ලුවක් දෙන්නේ නැහැ. ඒකටගෙන තව ඩිංගක් දෙන්න කියලා දෙයි. ඒ જાති නෑ මයිලන්. දෙන්න තියෙන හරිය දීලා තියෙන්නේ මන්ටි මට ටිකක් ඕන. මෙච්චර තේරුම් ගත්ත මනසයාට ඉස්තිරියාවක් වේවා පුරුෂෙක් වේවා. පුළුවන් ද සභාවට නැගිටලා කියන්න මට මේ බලපු නිසා බණ අහපු නිසා භාවනා කරපු නිසා වෙනදට වැඩිය මෙච්චරක් මට ආශ්‍රව ප්‍රසවාසයේ මේ වෙනුම් ගහඬරයක් තියෙනවා ඉතින්. මෙච්චරයි උනේ කියලා කියන්නේ නැතුව පයින් ඉල්ලුවට හොඳටම දඬුවම් කරනවා. අවසර ස්වාමීන් වහන්ස පහුගිය කාලේදීම දිගටම මම මේ මම සතිය සතිය පිටවන්න ප්‍රයෝගික කරගන්න මූලික කමටහන ගැන සඳහන් කරපු නිසායි මම මේ ලිපිය ලිව්වේ නැත්තේ මම සතිය පිටවන්න උපකාර කරගන්නේ මම ඉන්න ඉරියව්ව පරයන්කේ ඉඳගෙන වැදෙන තැන් ගැටෙන තැන් ගැන හොඳට නිරීක්ෂණය කරනවා. එතකොට ඒ වගේ තියෙන ආකාර සටහනේ කියන්නේ දැනෙන උණුසුම, පීඩණය, තදවීම යන සිත යොමු කරගෙන තමයි සතිය පිහිටවන්නේ. සතිය පිහිටවලා ඒ කියන්නේ ටික වෙලාවක් එහෙම ඉඳගෙන ඉන්නකොට සතිය මට මිනිත්තු 5 10ක් ඇතුළත විතර සතිය පිහිටවන්න පුළුවන්. ඊට පස්සේ හොඳටම හුදකලා තත්ත්වයකටපත් වෙලා දිගටම ඉන්න පුළුවන්. ඊට පස්සේ මම පහුගිය ලිපිවල සඳහන් කරා නොකුත් දැනෙන කම්පන, චංචල, උණුසුම්, රස්න ඒවා ගැන මම දිගටම මේ වගේ සටහන් කළා. ආශාස ප්‍රාශාසය මට මුලදී සතිය පිහිටවන්න කොයි විදියකටවත් උපකාර වෙන්නේ නැහැ. මුලදීම පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ. නමුත් මේ ඊයේ බණ ඇහුවට පස්සේ අරමුණේ ආස්වාද ප්‍රසආසයේ විස්තර බැලීම තමයි ප්‍රඥා ශික්ෂාව කියලා තේරුම් ගත්තා නා. ඒ අනුව දැන් තමයි ඉඳගෙන ඉන්න එක පිළිබඳව සමීපව බලලා වැඩිතරතුරු මේ බණ අහපු නිසා ලැබෙනවද? එහෙම නැත්නම් ඒකේ ඉඳගෙන සිටීමට අදාළව මේ ප්‍රඥා ශික්ෂාව කරගන්න වැටෙන්නේ නැද්ද? වැටහෙනවා අඩු කියලා හිතපු නිසා තමයි ස්වාමීන් වහන්සේ ඒ නිසා පොදුවෙන් කියන්නේ කොයි අරමුණක් උනත් වැඩි වේලාවක් පැවැත්වීම ගුණාත්මය ප්‍රමාණාත්මය සමීපව බලලා වැඩි විස්තර බලන එක ගුණාත්මක. ප්‍රමාණයේ වැඩි කිරීම සමතේ වශයෙන් ගන්නවා නම් මේ ගුණාත්ම බැලීම ප්‍රඥාව කියලා දල වශයෙන් සටහනක් ගන්න. ඒ අරමුණ කොයි එකන ප්‍රශ්න නැහැ. ඊට පස්සේ අපි ගොත් විතක්ක ਵਿਚාර කියලා සම්මා විතක්ක, මිච්ඡා විතක්ක කියලා දෙකක් තියෙනවා. ඒක තමයි සම්මා සංකප්ප, මිච්ඡා සංකප්ප කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ අරමුණට සම්බන්ධ වෙන ඔක්කොම විතරක් නෙවෙයි විතක්ක. ඒවට අපි උනන සම්මා විතක්ක කියන්නේ. ඒවනේ එකම විතක්ක, අවීංසා විතක්ක, ව්‍යාපාද විතක්ක. පිට යන නන්නත්තර දහපතුරා විතක් වලට කියනවා කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහින නිසා විතක්ක කිව්වහම හිතේ විතක්ක නැති කිසිම හිතක් නැහැ. ඒක මේ අපි භාවනාව විස්තර කරන්න පාවිච්චි කරාට ඒක සම්‍යක් පැත්තට විතරක් නෙවෙයි දෙන්නේ අරමුණු විතරක් නෙවෙයි ඔක්කොටම දෙනවා. මොකද්ද බලමින් ප්‍රශ්නේ? ණය විපස්සනාව සහ ආකාර පරිවිතක්කය. තර්කේ අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චර කියලා අනුමාන කිරීම තමයි. අනුමාන ඥාන කියලාත් කියනවා මේක. ඒක මේ සමහරුන්ට ඒ පිහිටලා තියෙනවා. අනුමාන ඥාන පිට තමයි පිටලා නැහැ. පිටලා නැති කෙනා සද්ධාවෙන් තමයි යන්නේ. අනුමාන ඥාන දෙක තියෙන කෙනා විචක්ෂණ බුද්ධිය තියෙනවා, විමර්ශන නුවණ තියෙනවා. එකක් කියලා දෙනට ඊට සාපේක්ෂව අනිත් ඔක්කොම එයා තේරුම් ගන්නවා. සමහරකට බෑ ඒක හැන්දෙන් කවන්න වගේ එක එක එක කවන්න. මට වෙන්නේත් මේකත් ඒ වගේ මැට්‍රික් වගේ තමයි. පළවෙනි ප්‍රශ්නේම තේරෙන මැට්ටයි කියලා. ඒක නිසා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ ඉපමණයි. සාදු සාදු. යෝ අපි ඇත්තටම පැයක කාලයක් කරගෙන තිනවා හරියටම වගේ ප්‍රශ්න 10යි ධර්ම සාකච්ඡා ප්‍රශ්නයයි.